ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු තස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝ පනිතා සංඝා කත්තපහිය මානා පහියති කත්ත නිරුද්ධ මානා නිරුද්ධති රූප විතක්කෝ ලෝකේතිය රූපං සාත රූපං ඉච්ඡේතා සංහා අහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති ඕගොල්ලෝ යෝගාවත මහා වංගරසෙන් අවතරයි මේ මේ වාසික උපාසක මහත්තුන් සම්බන්ධ කරගෙන තවත් ශාවිනින් ලබන නීතිකතා පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ මේ 93 වෙනි අංකේ ධම්මානුපස්සන කොටස නිරෝධ සත්‍යය අතිවිශේෂ වශයෙන් ගන්න අද රූප විතක්ක කියන කොටසයි මේ චේතනාව සඳහා මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකන අපි සහ සතිපට්ඨාන සූත්‍රයේ මේ බොහොම අවසාන කොටසේයි මේ හැතිරෙන්නේ එයිනොත් <clears throat> තුන්වෙනි සත්‍යයේ නිරෝධ සත්‍යයේ චතුරාර්ය සත්‍යයේ ඒකෙත් කොහොම අවසාන කොටස තමයි කොටස තමයි මේ රූප විතක්ක ශබ්ද විතක්ක ගන්ධ විතක්ක රස විතක්ක පොට්ටබ්බ විතක්ක මනෝ විතක්ක කියන මේ විතක්ක ධාරණය පිළිබඳව මේ කරුවචන් වහන්සේ නිරෝධයේ පැත්තට නැත්නම් නිවන පැත්තට බර කරලා දේශනා කරන අවස්ථාවක්. ඉතින් මේකේ මේ පිරිසටම වශයෙන් බලනකොට මේක මතක් කර දීමේ තේරුම් කර දීමේ පහසුවක් තියෙනවා. මොකද අපි මේක කුෂ්ණාව ගැන කතා කරනකොටත් නැත්නම් සමුදේ සත්‍ය ගැන කතා කරනකොටත් රූප සංඥාවට පස්සේ රූප විතක්ක ඒක කෘෂ්ණාව ඇතිවීමද සහ läග ගැනීමට යම්සේ හේතු වෙනවද ඒ වැඩපිළිවෙලමයි ඒ ක්‍රියාපටිපාටියමයි මේ සංහාව නිරුද්ධ වීමට ප්‍රහාණය වීමට විස්තරේ තියෙනවා ඒ නිසා මේකේ එක විදියක හැල්ලු ගතියක් එක විදියක හිත සලසන ගතියක් තියෙනවා මේ කෘෂ්ණාව ඇති වෙන යම් ආකාරයකටද ඒ ආකාරයේ තමයි ගැළවීම ගති වෙන්නේ. ඒ නිසා ඊකාමත්ම වැදගත් කාරණා වෙන්නේ විශේෂයෙන්ම මේ Nirodhe පැත්තේ ඉඳලා බලනකොට වැදගත් කාරණා වෙන්නේ මේක පහළ වෙන්නේ කොහොමද? පහළ වෙන යාන්ත්‍රණය කොහොමද? ඒකේ සමීකරණය කොහොමද කියලා දැන ගැනීමයි ජීවන කියන්නේ. ඒක නිසා අපිට ඊකාමත්ම සැලකෙන්නේ අන්ත මේ අන්තරාවලෝකනයක්. ඇතුළතට හැරී බැලීම. වර්තමාන මොහොතට මෙතනම මෙතනටම නැවත ගමනක් අනිමාර්ථ වෙනවා. අනිමාර්ථයෙන් දක්වනවා. ඒක නිසා මේ තෘෂ්ණා පක්ෂය ඇතිවීම සමුදය පිළිබඳව හොඳ අවධානයකින්. ඒක දැනගන්න ඕනේ. දැන ගැනීමයි යෝගාවචරයේ වැඩි කියන තරමට අන්තරාවලෝකනයක් ඇතුළට වෙච්ච හිත. මේක සමහරවිට විපස්සනා කියන වචනයත් මේ විශේෂ පස්සනා විශේෂ දක්ම පෙන්වන්නේ මේ අන්තරාවලෝකනය. ඇතුළට හැරවීම. ඒ මොකද සාමාන්‍ය ලෝකයාගේ තියෙන්නේ මේක නෙවෙයි පිටතට හැරවීම. හැම වෙලාවෙම ඇහෙන් රූපයක් දැක්කා ආදි වශයෙන් ඇහ කන ආදී ඒ ඒ ඉන්ද්‍රයන් ගැන විස්තරයේ මේ ලෝක විශ්ේ වශයෙන් බාහිර දැනුම වශයෙන් තියෙන්නේ මේ ආයතනයන්ගෙන් අර ඇති වෙන දැකීම ඇතිවීම ආදී ඒ ඒ ක්‍රියාවන් වලින් හිත හිතකට ගියා නම් වෙන චිත්තක්ෂණයකට ගියා නම් සම්බන්ධ අනිත් පුද්ගලයාට ගියා නම් ඒතර ඒකාන්තයෙන්ම මේ සංසාර ගැට ගැනීම, තණ්හාව වැඩි වීම, තණ්හාව läග ගැනීම සිදුවේ. ඒක තමයි ලෝකේ පස්සනේ කිය පස්සනාග දැකීම කියලා ලෝකයා සාමාන්‍ය විවහාර කරන ඇහිීම කියලා විවහාර කරන ගාන්ධ රස බැලීම ස්පර්ශය ලැබීම කල්පනා කිරීම කියලා ලෝකයා කල්පනා කරන්නේ නිකන් මේ විවහාර කරන්නේ බාහිරාවර්ති අනුංග කුල කන්දරයක් ඒ තාක් දුරට වක්කෝතම නම් කියනවා විවිධ විෂය ඉතින් උපාදි කියනවා එක එක නඳුනාමක් කියනවා අනුංගි දේවල් ඒ ගොඩක් ගන්න කෙනා නමුත් මේ විශේෂ උපස්සනාව කියලා කියන්නේ අන්න ඒ වැඩපිළිවෙලමයි ඒ උනන්දුවමයි ඒ යදෝමයි අන්තරාවලෝකනයක් සිදු වීමයි වෙනස. ඇතුළත හැරවීම. ඒසා ලෞකික ඥාන දෝෂයක් නැහැ. ඒකට කාලය යුතුවට ඒ දඬුවම් කළ යුත්තක් නෙවෙයි. නමුත් යෝගාවචර ජීවිතේ පටන් ගන්නතර පස්සේ විශේෂයෙන්ම විපස්සනා පටන් ගන්නතර පස්සේ අර පිටතට හැරිච්ච දේ ඇතුළතට හරවා ගැනීමයි මෙතන මේ විශේෂ කියන වී పూర్ව පස්සනාවේ සඳහන් ආන් ඒ සඳහා ඒක දැක ගැනීමට නම් අපි කොලින්ම මූලික වශයෙන් පිළිගන්නා වූ මේ සංසාර දුකය ලෝකයේ දුකේ පිහිටලා තියෙනවය කියනා වූ කාරණාව මත ඉඳගෙන මේ දුක දිහා මේ දුක ඇති කරන කාරණාව දිහා ඇතුළට හැරිලා බැලීමක් තමයි ඒ සමුදේ පක්ෂයේදී සරුවචන් වහන්සේ ආරාධනා කරන්නේ. යම් වෙලාවක ඒ ඇතුළට හැරවිය හරවා බැලීම සිදු වුණා නම් එතෙන් පටන් ඒ යෝගාවචරයාට මම දැන් මෙතන කියන උපමාන තුන යටතේදී තමා තුළ ඒ ඒ තන මේ තෘෂ්ණා ආදී සංසාර ලැබ අලි බැඳී තබා ගන්න ලාභු පහළ වෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ <clears throat> කෘෂ්ණාව පිළිබඳව නැත්නම් සමුදේ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරන මේ හැම පාඩේකම තිබුණා එත්තේ සාතන්හා uppajjimana uppajjati නිවිසමානා නිවිසති. ඔන්න ඔතනමයි ඊට කලින් තිබුණ එකක් එහෙම නෙවෙයි ඒ චිත්තක්ෂණයමයි තෘෂ්ණාව උපදී. ඒ චිත්තක්ෂණයමයි තෘෂ්ණාවෙත ළඟගන්නේ. උපාද චිති භංග වශයෙන් කියලා ඔක විස්තර කළදී ආන්න එතනයි එහෙම නැතුව මේ කලින් දෙන තෘෂ්ණාවක් දෙන්න ආව නෙවෙයි. ආන්න ඒ බව පහළ වෙනවනම් පහළ වෙන්නේ එතනමයි ළඟ වෙනවා ළඟන්නේ එතනමයි කියලා අපි මේ පාඩේ කටපාඩම් කරේ. අද ඒ නිරෝධ පක්ෂයට ගියාට පස්සේ කියනවා එච්චේසා තණ්හා සත්‍ය උපජ්ජමා නිරුද්ධමානා නිරුද්ධති කත්ත පහියමානා පහියති ඒ මේ કૃષ્ණාව කොතනකනම් ප්‍රහාණ වන්නේ ප්‍රහාණ වෙයිද නිරුද්ධ වන්නේ නිරුද්ධ වෙයිද කොතනද රූප විතක්කෝ ලෝකේ යම් වෙලාවක රූපයන් පිළිබඳව හිතේ මේ විතර්කයේ කියන চৈতසිකේ පහළ වෙනවා නම් ඒක පහළ වෙන්නේ ප්‍රිය ආකාරයෙන් මනාප ආකාරයෙන් කිය රූපං සාත රූපං කිය ආකාරයෙන් මිහිරි ආකාරයෙන් අන්න එතනමයි ඒ ප්‍රිය ආකාරයෙන් මනාප ආකාරයෙන් මිහිරි ආකාරයෙන් පහළ වෙන්නා වූ ඒ රූප විතක්කය විතයයිමයි මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ මේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. ඒක උණු උණු වෙදී. ඉන්ද්‍රියලාවක් නැටා. එතනම කියලා දැමීමයි මේකේ තියෙන අකාලික ස්වરૂපය. සාන්දෘෂ්ටික ස්වરૂපය. ඉතින් මේක උත්කෘෂ්ඨම අවස්ථාව බව අපි සාදරයෙන් පිළිගන්න ඕනේ. නමුත් මේක බැරි අවස්ථාවක් කරගන්න උත්සාහ කරන එක ගැන පිළිබඳව තමයි අපි පුදුම වෙන්නේ. මේ උගාවක් විස්තර අතුවාවල් ටීකාවල් මේවා පිළිබඳව විස්තර කරන්න ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද? මේ උණු උණු වීම රූප විතක්කේ පහළ වෙන්නකොටම උණු උණු වීම එතනදීම අප්‍රමාදීවම ඒක දැක ගැනීමමයි ප්‍රහාණය පිණිස පළවෙනි පිළිවෙල. නමුත් මේ විස්තර අතර කියනකොට අර තින්ත වේලිලා අර වහයි වෙලා ඉවරයි. එතකොට ඉතින් අලුත් කර්මාන්තයක් පටන් ගන්න වෙනවා. මොකද රූප විතක්කේ පිළිබඳව නෙවෙයි දැන් කතා කරන්නේ ඒකේ අක්ෂර විස්තරවල. ඔතන තමයි ඔය දර්ශන විද්‍යාවට පොඩ්ඩක් පිටපොට යන තැන. දේවල් වලදී අත්තර විස්තර දැනගත්තට දේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය යටයයි. ප්‍රත්‍යක්ෂය මුහා වෙනවා. නිරුද්ධ වෙන නිලීන වෙලා යනවා, හැංගිලා යනවා. ඒ මොකද මේ විස්තර අස්තරයි ඒ වගේ ඊන් මායින් ඊන් මායින් මාර්යාදාවන් ගැන කතා කර කර ඉන්න නිසා. ඒ නිසා මේ රූප විචක්කයෙන්මයි කුෂ්ණාව පහළ වෙන්නේ. ඒක දැන ගැනීමමයි ප්‍රහාණය කියලා කියනකොට හරි හැලුවක් කියනවා. මේක එක චිත්තක්ෂණයක වැඩක්. මේ මොහොතේම වැඩක්. දැන් මෙතන වැඩක්. ආනේ විදිහට මේ මනුස්ස මනසකට අකාලිකවම මේ සත්‍ය ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් බවට ප්‍රකාශ කර එකම මිනිසෙක්. සර්වඥා. අනිත් ඔක්කොමලා මේක සඳහා විවිධාකාර කාලය පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා දේශය පිළිබඳ පටලැවිල්ලක් ඇති කරා ගැලවුම්කාරයෙක් කියලා මට පරිබාහිරව තව කෙනෙක් පිළිබඳ පටලැවිල්ලක් ඇති කරා මේක ගැලවීම කාර්යයේ සුභ ආශිර්වාද ලැබිය යුතුයි ආශිර්වාද ලැබිය යුතුයි කියලා මට බෑ මම පාපතරයි මම වරදණ්ඩේට යටවිය යුතුයි අන්න එහෙම කරලා මේ මිනිසයා තුච්ච තත්ත්වයටපත් කරා ඉතින් මේ තුච්ච tattරපත් කරාන්ට ඇති කරපු ධර්මයකට ඒව ධර්ම කියලා වදිනවා. මේක තමයි කෙලෙස් වල ස්වરૂපය. කොච්චර පිවිතුරු දෙයක් දුන්නත් ඒක කෙලස ගන්න පුළුවන් ස්වરૂපයක් කෙලස් වල තියෙනවා. ඒ නිසා මේ දේව ධර්මයක් මේ විදිහට කෙලස ගැනීම මිනිස්යාගේ නිර්මාණයක් මිසක් ඔබ දේව නිර්මාණයක් කියනකට වඩා මිනිස්යාගේ නිර්මාණයක් කියන එක තමයි වදින්නේ. මොකද මිනිස්යා කෙලස් පරිත්‍යාගය. නමුත් සර්වඥාන්සේ කටින්ම කලින්ම මේ කෙලෙස් කන්දෙන් නැගිටලා උන්වහන්සේ දේශනා කළා රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාතරූපං එත්තේසා සංහා විරුද්ධමානා නිරුද්ධති පහීයනානා පහීය ඊට කලින් අපි සාකච්ඡා කරා ගියේ පාර රූප සංඥා ලෝකේ පිය රූපං රූප මේ සංචේතනා ලෝකේ පිය රූපං ආදි වශයෙන් අඤ්ඤා චේතනා ඊට පස්සේ තමයි මේ විතක්ක මේ විතක්ක පිළිබඳව සූත්‍ර පිටකේ විවිධ තැන්වල විවිධ ආකාර අත්කල් අත්උදව් දීලා තියෙනවා මේක තේරුම් ගැනීම සඳහා. ආකාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා අකුසල් පක්ෂයට බර වෙච්චාම ලෝකයේ ලෝභයට, තද ලෝභයට බැඳිලා පහළ වෙන්නා වූ විතක්ක විතක්කණය කිරීම කාම විතක්ක වශයෙන් දක්වලා ඒ වගේම තරහට නැසේවා මීේවා ආදී වශයෙන් කල්පනාවකින් කටයුතු කරන විතක්වලට ව්‍යාපාද විතක්ක. අනුන්ට හානි කිරීම පිළිබඳව හිංසා පිළිබඳ විතක්ක විහිංසා විතක්ක. මේවට ප්‍රතිපක්ෂ දේවල් තමයි සම්මා සංකප්ප වශයෙන් දක්වන්නේ. ඒ නිසා මේක අවබෝධය බෞද්ධ මතනේ හිතේ. ඒ වගේම චුල්ල වේදාල වාදී සූත්‍රවල දක්වලා තියෙනවා මේ විතක්ක සහ ਵਿਚාර දෙක තමයි මේ කතා කිරීමට පෙරහුරුව පෙරදැක්ම කියන්නේ. පස්චී සංඛාර වශයෙන් දක්වන්නේ. විතක්කත්වා ਵਿਚාරෙත්වා වාචං බින්දති කියලා සටහන් කරලා තියෙනවා. විචා හිතට ආපු ඒ දේ විතර්කණය කරලා ਵਿචාරය විමසා බලලා ඊට පස්සේ තමයි වචනයක ගන්නවා. ඒක නිසා වචනයක් දොඩමළු වීමක් කතා බාහුල්‍යයක් ඇති වෙන්න මුලින් চৈতසික මට්ටමේ සිදුවෙන ওই ගොඩ දැමීම. කුකුරු ගැටීම. ඊටක් විචාර දෙක වශයෙන් දැක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සෙක් වේගෙන් කතා කර කර ඉන්නකොට ඒ මිනිස්යාට හෝ අහගෙන ඉන්න කිසිම කෙනෙකුට පේන්නේ නැහැ ඒකේ ආ හිත හිත කතා කරන බවත් එක දිගට ඒ කතාව සමාලාට අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කයකට බර වෙලා ශීඝ්‍රයෙන් කතා කරනවා. නමුත් ඒ හැම කතාවකම tire පිටිපස්සේ මේ විතක්ක සහ විචාර කියන ධර්ම දෙක වැඩ කරමින් තමයි ඒ හැම කතාවක්ම මොකක් හරි කෙලෙසයකින් පොඟවලා. එමලා මුහුම් ගන්නලා විෂ බීජ ගන්නලා තමයි එළියට එන්නේ. ඒක නිසා මේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී මේ සඳහන් කරනවා බොරු කීම, කේලම් කීම, දුස්සතන කතා කිරීම, පරිවර්තන කතා කිරීම කියලා. පටි දුස්චරිත මේ සෑම දෙයකම අනිවාර්යයෙන්ම කෙලස්තෝගයක් මුසු වෙලා තියෙනවා. ඒ කෙලස් මුසු වීම කෙනෙකුට කියන්න පුළුවන් එහෙම හිතලා එහෙම කරලා නෙවෙයි මම මේ කතා කරේ මෙහෙමයි මෙහෙමයි කියලා අපි අර ඉතුරුදාත්මක මනසක් කියන දෙයක් තිබුණානේ. එහෙම දේවල් තියෙනවා. එහෙම තිබුණාට කවමදාකවත් ඊට කලින් පහළ වෙච්ච ආ වූ වෙන්නා වූ මේ මේ කතාවට පසුබිම සකස් කර දෙන්නා වූ රූප විතක්ක නැත්නම් මනෝ විතක්ක ආදී ධර්ම විචාර ආදී ධර්ම කවදාකවත් පෝෂණය කරලා තනවාලලා ප්‍රියමනාප කරලා නොවෙන්නේ නොවේ. අනිවාර්යයෙන්ම ඒ කරන කතාවට කල්ලාටුව চৈতසික මට්ටමේ ප්‍රකාශ වීමක්, ආරැඳීමක්, පිළියෙල වීමක් මේ විතක්ක විචාර වලින් කරදේ. ඒ විතක්ක විචාර අපි හිතනවා නම් අපි ඒ කතාවට පෙළඹුණේ අසවලාගේ දෝෂ නිසා, අසවලාගේ වැරද්ද නිසා, අසවලා හදණ්ඩයි ආදි වශයෙන් ඒ සෑම අපි ඒ අර කබර ගෝයා තල ගෝයා කරගන්න හදන කතාවල් පවා මේ විතක්ක ਵਿਚාර වලින් පෙරලා එනවා. ඒ විතක්ක ਵਿਚාර වලින් පෙරලා එනකොට මේ වෙලාවේ හිතේ පවතින ආ වූ කෙලෙස් ප්‍රදේශයේ අර විතක්ක ਵਿਚාර මාර්ගයේ අර කතාවට නැගෙයි. ඒක නිසා හුඟක් ප්‍රඥාවන්තයා හුඟක් දක්ෂයා ලෝක සම්මතයේ හැටියට කියනකොට කතා කරන්නට වඩා කතා අහන්න. අහන කෙනාට ඒ පුද්ගලයා කියන්ට හදන දේ නොතේරෙනවා නෙවෙයි. නමුත් ඒ වචී සංකාරයදී බලහිනකොට තේරෙනවා මේ යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අරක එන තාලෙන් කියා ගන්න පුළුවන්. මේක පිළිබඳව සාමාන්‍ය නිදර්ශනයක් දක්වනවා නම් ඒ මහත්මා ගාන්ධිතුමා මේ තමන්ගේ චරිත කතාවේ දක්වලා තියෙනවා තමන් කුංචි කාලේ ඉතාමත්ම ලැජ්ජාශීලී පසුබාහන චරිතයක් ඒ තර්කය නිසා නමුත් ඉපතිලා තියෙන ඉතාමත් මේ බුද්ධිමත් කුලවංශ පරම්පරාවක ඒ පරම්පරාව නිතර වැඩි හිටියන් අතර විවිධ සංවාද ප්‍රවතිලා තියෙනවා. ඒතුම බොහෝ විට සම්බන්ධ වෙලා තියෙන අනිස්සද්දව ඉඳලා අහගෙන ඉඳලා ඒක නිසා තේරුණයි කියලා කියනවා මේ වචන පාවිච්චි කරනකොට කොච්චර අපි අර පිළිගැස්මකින් තොරව පාවිච්චි කරනවා. ඒ මොකද ඒක ඉතල ඊයදන් අධික දෙයක් නෙවෙයි. ඒක කරන්න ගිහිල්ලා අන්තිමට එයින් ඇති කරගන්නා වූ තෘෂ්ණා ප්‍රදේශ එහෙම නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක තීසා විතක්ක පැතරන කෙලෙස් ප්‍රදේශය මෙතෙකයි කියලා කියන්න දන්නේ නැහැ මොකද ඒ තරම් ඕගේ සැරට වේගෙන් මේ දෝරේ ගලන ප්‍රවාහයේ ගලන එතකොට කොච්චරනම් මේ වචනේ මාර්ගයෙන් අපසාර සිද්ධ වෙනවද ගෝකල් එවැනි වාද රාශියකට සම්බන්ධ වුණාට පස්සේ කාන්තිතුමා සටහන් කළා කියනවා මට මේ වගේ සංවාදයකදී ඉතාම කෙටි වචන ස්වල්පයකින් අදහස දී ගන්න පුළුවන් ශක්තිය ලැබුණේ ගොඩක් කල් අහුම්කම් දීපු නිසා කියලා. ඒක නිසා සාමාන්‍ය සත්ත්ව ලෝකයේදී සඳහන් කරනවා බස්ස ප්‍රඥානවන්ත සතෙක් කියලා. ඒ මොකද උඹා අහුම්කම් දෙනවා බොහෝම ටිකයි කතා කරන්නේ. නැත්තම් ගානක විතරයි. කුමිටි කියන එක විතරයි කවදාකවත් කතා කරන්නේ. ඒ නිසා ලස්ස ඉතාමත්ම ඥානානන්ද සතෙක් විදිහට ළමා ලෝකේ කතන්දර පොත්වල මේ සත්ත්ව ලෝකයේ උපමාවක් ගෙන හදාගන්නවා. ඒ වගේම තමයි යෝගාවචරය ආරම්භයේදී කතා බාහුල්‍ය පවතින ඉඳී කියනවා. නැත්තම් සමහරව අර ගාන්ධිතුමා වගේ මෙතන විචාරිත වෙන්නත් ඉඳී කියනවා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මිනිස්සද්ද භාවය එකක් මේ දෙන්නෙක් දෙන්නෙක් එකතු වෙලා කරන කතාව දෙක ඇතුළත ඇතිවෙනව මේ විතක්ක ਵਿਚාර අතර තියෙන වැඩ පිළිවෙල. ඒකට කියනවා විතක්ක විපහාරය කියලා. විතක්කයන් ඇවිල්ලා මේ අරමුණටම මේ අදාළ මාතෘකාවටම නැවත නැවත නම් වෙන ස්වරූපේ දිහා බලනකොට යන්ත්‍රයක් වගේ. මේ ශබ්ද ප්‍රතිගත කරපු යන්ත්‍රයක් නැවත ක්‍රියාත්මක කරනකොට ඒ අදාළ විදුලි තරංගය ඇවිල්ලා වදිනකොට ඒ ශබ්ද විකාශන කොටස ඉබේම දෙතරුම් ගන්නවා. ඒකවල ශබ්ද පිටේ. ඒ වගේ තමයි මේ විකක්කේ ඇවිල්ලා යම් කිසි කලින් පැහැවපු කලින් හදාගත්ත අදහසක් අනුව ඒ විතක්කේ දිගට වැඩ කරන්න පටන් අර ගන්නකොට ඒ බුද්ධලයට කතා නොකර ඉන්න බෑ. ඉතින් මේ දිබ්බසෝත ඥානීය වාගේ අභිඥාලාභයෙන් විසින් බුදු පුහුණු කරන්නා වූ ඒ විශේෂ ඥානයේදී ඒ පුද්ගලයන්ගේ ඒ ඉන්ද්‍රිය සාරත් පැහැදිලිවට අනුන්ගේ හිතේ පවතිනා වූ මේ විතක්ක විපහාරය දැක ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේ පිටිලා දැන් තාසුත්තකින් මෙන්න මේ කතාවයි කතා කරන්න හදන්නේ. ඒකට හිත විතක්ක වශයෙන් මෙන්න පෙළ නැගීගෙන යන තැන දක්වම තේරෙන නිසා අර පුද්ගලයාත් එක්කම ඒ පුද්ගලයා කතා කරනවත් එක්කම කොච්චර දුරක හිටියත් ඒ දිබ්බසෝත ඥාණිය ඇති උත්මයට අර යගේ අදහස් තියෙනවා. ඒ තරමටම මේ විතක්කය අපි පෝෂණය කරන දෙයක් අපි බොහොම ප්‍රිය වශයෙන් මනාප වශයෙන් මිහිරි වශයෙන් ගන්න දෙයක් නමුත් ඉතාමත් නැහැ. අඩුවෙන් තේරුම් ගන්න තියෙනවා මේකෙන් අපේ චරිතෙට, මේකෙන් අනුගේ විවේකයට, මේකෙන් ස්ථානයේ ගරුත්වයට කොච්චරනම් කෙලෙසීමක් වෙන්න පුළුවන්. ඒ වුණාට දෙකක් කතා කරලා ඉවර වෙනකන් නම් ඉවරයක් නැහැ. මොකක් හරි එකට ආවොත් මම මේක දෙකක් කියලා හිතුවා. ඒ හොඳ නම් හොඳයි නරක නම් නරක වෙනම දෙයක් දෙකක් කතා කරනකන් ඉවරයි. ඉතින් අවසානයේ කොච්චරනම් චේතනා නැත්නම් සංස්කාර රාශියකට අපි ඉඩ දෙනවද මේ විතක්ක ਵਿਚාරයන්ගේ යත්තා වූ මේ උසි ගැනීම. විතක්ක ਵਿਚාරයන්ගේ යත්තා වූ මේ කිටි කැවීම නිසා අපි යාන්ත්‍රිකව කොච්චරනම් කතා කර පෙළඹෙනවද ඒ කතාවට දෙලෙමින් පිළිබඳ භාවනා යෝගාවචරයෙන් බොහෝම ප්‍රසිද්ධ වාදයක් වෙන්න පුළුවන් මේක නිදර්ශනයක් වෙන්න පුළුවන් මතු කළ දෙන්න පුළුවන් මේ වාගේ නිවාසිකව භාවනා කරන ඇත්තන්ට තමන්ගේ භාවනා වාරේ දැන් තව විනාඩි 10කින් 15කින් ඉඳ තියනවනම් ඊට විනාඩි 5කට ඉස්සෙල්ලා කීයක් හරි කාට හරි දීලා හරි කමක් නැහැ යාළු කරගෙන විනාඩි 5ක් කතා කරලා බලන්න. වාඩි වුණාට පස්සේ අඩු ගන්න විනාඩි 10ක් අර කතා කරන එක පිළිබඳ විතක් විචාර එළියට එනවා. අර කවදාකවත් භාවනා ඒ තරමටම එක වචනයක් දොඩන්න, එක වචනයක් එළියට පනින්න, එක වචනයක් විචක්‍රමණය වෙන්න, සමුදාචාර වෙන්න කොච්චරනම් විතක්ක ਵਿਚාර ආතතියක් ඇතුළේ ගොඩනගෙන්න ඕනේද? වේගයක් ගොඩනගෙන්න ඕනේද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ වාගේ ටිකක් කතා කරලා කොහොම හිතන්න මාතෘකාවක් වෙන්න ඕන. කතා කලියවලා භාවනා කළොත් වහාම එච්චර වෙලා යනවා. ඒ නිසා යම් කිසි අලුතෙන් අලුතෙන් බණක් කියන්න, අලුතෙන් අලුතෙන් දේශනාවක් කරන්න එන කෙනෙකුට රාත්‍රී 8-9 කාලේ සිද්ධ වුණොත් ඒ දේශනාවට කොච්චර සූදානම් වෙනවද කියනවනම් දේශනාවල් ඉවර කරලා ඉවර නිදා ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් නිදා. ඒක සූදානම් වෙනකොට ඇති කරගත්තට විතක්ක ਵਿਚාර ජව කැවීම අර දේශනා කාලයේ පුරාම උතුර ගොජදා විගෝධය ඊට පස්සේ ඒ කාලේ තැන්පත් වෙන්න මුළු රාත්‍රියේ මධ්‍යම යාමේ දක්වාමත් ඉවරයක් වෙනවා. නමුත් ඒක අපි සමහර විටක අඳුනගන්නෙත් නැහැ. අඳුනගත්තත් ඒක හොඳ දෙයක් විතර අඳුනගන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහට මේ විතක්කේ ඇති කරන කුංචි රැල්ල කුංචි බුබුළු දෙමිල්ල අවසානයේ අර විදිය තුනටුවක් මහා ගොජ දෙමිල්ලක් වඩපත් වෙලා ඒක නිවෙන්නත් බොහෝ කලයි. ඉතින් මේ නිසා යම් අවස්ථාවක යෝගාවචරයේකට කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන මේ සංස්කාර ධර්මයන්ගේ නිමාව විසංඛාරගත හිත ඇති කර ගන්නට නම් ඒ බුද්ධලයට සාමාන්‍යයෙන් මේ කාය සංස්කාරය ඇති කර ගන්නට ටික දවසක් එක දිගට නිතිපතා භාවනා කරනකොට ගන්න පුළුවන්. මේ වෙලාවකට මම භාවනා මේ වෙලාවේ පරියන්ක භාවනා මේ වෙලාවේදී ඉන්න පාස්න වෙලාවේ සාහන කරන දෙන්නේ මේ වෙලාවට සංකාප කරනවා කියලා කය වශයෙන් නම් යම් කිසි විදිහකට ගොනුවක් ගන්න පුළුවන්. නමුත් මේ ඇතුළත ඇත්තා වචී සංඛාර පිළිබඳව හිතවිලි පිළිබඳව සම්පූර්ණම යුක්ති කරා. ඒ මොකද මේ විතක්ක පටන් අරගෙන බොහෝ දුර දිග ගිහිලා තාම ඝන බහල් වුණාට පස්සේ තමයි ඒක වීතික්‍රමණය වෙන්නේ. වචනේ නඟර බාටපත් වෙන්නේ. ඒ වචනේ බාටපත් වුණාට පස්සේ ඒ වචන නතර කිරීම හෝ පරියන්කේදී නම් ඒ ඇතිවෙනා වූ විතක්ක විචාරවල වේගය Java අඩු කිරීම පුදුමාකාර විදිහේ Tamange අභිරුචියට විරුද්ධව යෑමක් වෙනවා. තමාම ඇති කරගත්තා වූ තමාම බෝ කරගත්තා වූ මේ ඇවිස්සිල්ල මේ වාචන බාහුල්‍ය මේ දොඩමලු බව නතර කරන්න නම් අර ඒ සාමාන්‍ය ගමේ තොපේ කියන කතාව තමයි අර නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න ඕනේ පොරෙන් කපන තරමට ලොකු කරන්ට නොදී. එහෙමනම් එන්නේ එන්නේ එන්නේ අනුන්ගේ නිස්සද්දතාවයට තගේ කරලා ස්ථානයේ නිස්සද්දතාවයට තගේ කරලා තමන්ගේ මේ හිතේ දොඩමල් බව වචා වාචන බහුල්‍ය අඩු කරගන්නට අපි මේ විතක්ක ආගේ වැඩ පිළිවෙල විතක්ක ආගේ යාන්ත්‍රණය ඉතාමත්ම සැලකිල්ලෙන් තේරුම් ගන්න වෙනවා මොකද ඒක තේරුම් ගත්තොත් ඒ චිත්තක්ෂණයේම සාධාංග වශයෙන් නිබ්බුතිය ලබන්න පුළුවන් නිවන ලබන්න පුළුවන් ඉතින් අර චිත්ත නිවාතේ ඒ ගාතාවක අපි ගිය පාරත් ඒක සමදේ පැත්ත සාකච්ඡා කරන පැත්ත ඉදිරිපත් කරගත්තා <clears throat> කිලෝමීයක්ෂයා සර්වඥාන්සෙන් අහනවා රාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රතිනෝ මහන්සෝ කුතෝජ කුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරකා වංක විවවස්ත ජා ඒ යක්ෂයා ආලෝකයක් සත්වගේ හොඳ ප්‍රශ්නයක් අහන කරුවත් නැන්සේ ඒක ඔය හැමදාම කිව්ත් වෙනකොට රාත්‍රියේදී ආලෝකයක්ෂයාගේ ප්‍රශ්නෙට ආයේ යක්ෂ උත්තර දෙනවා කියනවා ඒ ත්‍යාගයෙන් උත්තර දෙනවා ඒ වගේ තමයි මෙතනත් ඒ සුතිලෝම යක්ෂය අහනවා අරති රති ලෝභෝච දෝසෝච කුතෝ නිදාන. සර්වඥාධිගාන ස්වාමීන් වහන්සේ මේ ලෝභයක්, ද්වේෂයක් කියන දෙක කොතනින් හට ගන්නවද? කොතනද මේක නිදා? අරති රති ලෝමහන්සෝ කුතෝද. අරති කියන කියන්නේ භාවනා කරන්න ආපුවාම ඒ භාවනා කරන වෙනුවට නැත්නම් විපස්සනා භාවනා කරන්න ආපුවාම මේ වෙනුවට සමත භාවනා හොඳයි කියලා හිතාගන්න. නැත්නම් සමත විපස්සනා දෙකම භාවනා කරනට වැඩිය සීල් රකින්න එක හොඳයි සිල්ලත්තන්ට උදව් කරන එක හොඳයි කියලා හිතනවා. එහෙනම් ඒ සිල්ලත්තන්ට දාන දෙන එක හොඳයි ආදි වශයෙන් Tamanට කළ හැකි ඉහළම අධි කුසලයේ තියෙද්දි ඊගාව කුසලයට පෝර දානවා. ඊගාව කුසලයට ආවඩනවා. ඒකට කියනවා අරතිය කියලා. රතිය කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි ඇති ආශාව. ලෝමහංසය කියලා කියන්නේ මිත්‍යති ගැන්වීම, කුසි ගැන්වීම කුපිත වීම හිතේ වහා ඇති වෙන උද්වේග වගේ දේවල් වලට ලෝමහංශ කියලා කියනවා අපි කියන්නේ මවිකලින් හිතනවා කියලා කියනවා මේක කොහෙද හටගන්නේ හිතෝ නිදාන මනෝ විතක්ක ස්වාමීන් වහන්සේ මේ මනෝ විතක්ක කොහේ මොකක් නිදාන කරද්ද මේ සෑම දෙයක් අතරම තියෙන එක ලකුණක් විෂිකරන්න විෂිකරන්න ආපහු හැරිලා එන ගතියක් තියෙනවා කුමාරකා වංකමියෝස්ස ජන්ති මේ වංකයෙන් පදේ විවිධාත් විවිධ ආකාරයෙන් තෝරන කොහොම හරි ගන්න දෙන විසි කරපුවාම නැවත තමන් කරා හරි එන දෙයක් කුමාරයන් දෙල්ලම් පිළිද විසි කරන්නාසේ. නැත්නම් මේ කියනකොට හිතන මේ දත්ම මතක් කරේ බූමරැංග කියලා. ඕස්ට්‍රේලියාවේ ගණන් තවන්න තියෙනවා බූමරැංග කියලා එදා හිටපු ඒ ආදිවාසී ජනතාව සතුන් දඩයන් කිලිමිට සහ ගස්වල තියෙන දෙලි කඩා ගැනීම සඳහා දමාගසන දෙයක්. ඒකේ අරමුණට එල්ලේට වැදුනේ නැත්නම් කරකැල තමයි ළඟට එනවා. අන්න ඒ වගේ තමයි මේ සර්වචනාංශය දෙන උත්තරය තමයි ලෝභෝච්ච දෝසෝච්ච ඊතෝන්ත අරති රති ලෝමාන්තෝ ඊතෝච ඊතෝ සමුත්ථාය මනෝ විතක්කා කුමාරකා වංකමිව වස්සජං ත්‍ක්ෂේ ඔබ දැනගනි මේ ලෝභ දෝෂ දෙක මෙතනින්මයි හටගන්නේ අරති රති ලෝමහංශ අරතිය අධිකුසලයට කම්මැලිකම නැත්නම් කාමයේ ආපිලිමත ඇති රතිය ඒ වාගේම අපි පිනවීම පිණිස ඇති කර ගන්නා යම් යම් මේ උද්දීපන ලෝමහංශ මෙතනින්ම හටගන්නවා. ඒක ලක්ෂණේ මනෝ විචක්කයක් මෙතනින්ම හටගන්නවා. හරියට විසි කරපුවාම නැවත තම තමා කරා දකාගෙන එන දෙයක් කුමාරයන් විසින් සෙල්ලම් බින්ද විසි කරන්න ඇසේ. ඉතින් ඇත්තටම මේ තරමටම ලෝභ දෝෂේ දුක දෙනවට අරතිය රතිය ලෝමහංශය කියන දේවල් අපිට දුක් පිණිස පිළිතනවා නම් මනෝ විතක්ක දුක් පිණිස දෙයක් හිතනවා නම් කොහොමද මේක මමම ඇති කරා මගෙම ඇති වුණා කියන ප්‍රශ්නේ බාරගන්න. මේක අපිට පේන්නේම ලෝභයේ අනුමුෂින් අපිට ඇත් කළා. අසවලාගේ මේ මේ ගති ලක්ෂණ නිසා පහතර ලක්ෂණ නිසා ලෝභය ඇති වුණා. ද්වේෂය ඇති කරේ අසවලා. අරතිය ඒ අසවලා නිසා. මට කවුරුත් හරියටෝ කියලා දුන්නේ නැති නිසා. ඒත් රතිය ඒ රතිජනක වස්තු නිසා ලෝමහන්සේ කිව්වහම කවුරක්වත් ලොමු දැහැගන්න වෙන වැඩ. ඇතුලින් ඇති කරගන්නේ කියලා හිතන්නේ නැහැ. හිතන කොට ලොමු දැහැගන්නේ. නමුත් බංගකොට ඇතුලෙමයි ඇති. මනෝ විතක්ක කියන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන නරක පැත්තත් ඇතුලෙන් නැති වෙලා සංසාරෙට අපි බඳිනවා. කොහොමද මේක වෙන්නේ? යක්ෂයා අහන්නේ කොහෙන්ද මේක හටගන්නේ කියලා. ඔන්න සර්වබන්ධාරි දෙවියන් වහන්සේ කෙනෙක් කියන කිසි කතාවක් නැතුව උන්වහන්සේගේ account එකට දාන්න තිබුණා වේය. ලෝක දෝෂ දෙවියන් වහන්සේගේ මනාපේ. අරතිය රතිය ලෝමාංශේ දෙවියන් වහන්සේමයි ඔක්කොම හදලා එවන්නේ. ඒක මොකද දෙවියන් වහන්සේ සත්‍යහව කියනවා කියලා බලන්න. මනෝවිතක කියන එක ඔයලාටයි කියන්න දෙවියන් වහන්සේගේ මනාපේ. ඒ ආත්මෙ විදිහ මෙහෙවන්නේ. ඒක නිසා ඒ දෙවියන් විසින් ඇති කරා කියන එක තමයි දේශියට දේශියකුත් නැහැ හැබැයි මේ මූලධර්ම බොහොම ගැඹුරක් තියෙනවා. සර්වඥාන්තර කලින් ඇති කරගත්ත දේ. ඉතින් මේ යක්ෂයා මෙන්න මෙතනයි මේ පටලවිලා ඇති කරන් තියෙන සර්වඥයන් ආන කොහෙන්ද අටගන්න සර්වඥාන්තර කියනවා මෙතනින්ම හටගන්න. බලනකොට මම උකාර දෙයන්නාට ඇතුලේ. ඉතින් පොඩි නෑ මිනිස්සෙක් කිව්වා හැම කෙනෙක් තුළම ඒ සම්පූර්ණ ලෝකයක් ලැබීමේ නෞකාර ශක්තිය තියෙනවා. පබස්තර නිදම් භික්කවේ චිත්ත. ආගන්තුකේ උපක්ලිෂ්ඨේ උපක්ලිෂ්ඨ හැම කෙනෙක් තුළ මේ සම්පූර්ණ ප්‍රභාස්වර හිත මේ දැන් තියෙනවා. හරි බයයි මේක පිළි අරගන්න මොකද ඒක තියෙනවනම් ඇයි රැස්සී දෙන්නේ නැත්නම් 18 රියන් වෙන්නේ නැත්නම් ඇයි ආතින් යන්න බැරි කියලා හිත. බැරි මෙන්න මේ මනෝ විතක්ක නිසා. මනෝ විතක්ක මේ තේරෙම යටපත් කරන්න තමන් ඉදුණ තමන් කෙලසන්න අතල පහල ඉන්න කට්ටිය ඔක්කොම කෙලසන්න කරා විතක්ක ඇති කරගත්තට පස්සේ හරියට කුංචි ඉහළට නගින නුග කඳෙන් වටෙන් බහින අරළු වලින් අර සම්පූර්ණ නුග කඳ වහගෙන ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි විදිහට අරළු බහින්නාසේ අර තියෙන ප්‍රභාස්වර හිත මේ ආගන්තුක මනෝ විතක්ක වලින් රූප විතක්ක වලින් සම්පූර්ණ වහගත්තට පස්සේ ඉතින් ඒ නුග ගහට හොයන්න බෑ කොහෙන්ද මම පොළොවට ඉස්ලාම සම්බන්ධ වෙන්නේ මොකද ඉස්සෙල්ලා නම් පොළවෙන් පටන් අරගෙන ඉහළටයි කඳ නැග්ගේ අන්තිමට මොකද වෙන්නේ කඳෙන් අරළු බිමට බැසට පස්සේ ඒ වහින අරළුවත් උඩට නැගපු කඳත් කොහොමදක් අත්වෙන් කරන්නේ. ස්නේහ જાතිය කියන්නේ. ස්නේහ හොයාගෙන සීතල හොයාගෙන වතුර හොයාගෙන අර පහළට බහින අරටුව ඉස්ලාම් උඩට ආපු කඳ වගේ. අන්තිම කඳ යට කරගෙන සම්පූර්ණ අරළුව ආපුවාම අර මිනිස්සේ කුල තමන්ගේ සම්පූර්ණ විමුක්තිය, තමන්ගේ සම්පූර්ණ ගැලවීමට පූර්ණ ශක්තිය දැන් තියෙනවා කියන එක අර රූප විතක්ක රූප මේ ආදි වතේ මනෝ විතක්ක දක්වා ඇත්තා වූ සෑම විතක්යක් මාර්ගෙන් අපි සම්පූර්ණ කෙලසෙනවා සම්පූර්ණ නැති බැරි තත්ත්වයටපත් කරනවා නිවන මේ ලෝකෙන් එහා පැත්තට දානවා නිවන් ලැබුපු ඇත්තෝ මේක දැන් නෑ කරන්න බෑ කියලා මත පහල කරනවා ඉතින් එහෙම කෙනාට බෑ තමයි නෑ තමයි එතකොට නැති බැරි සංඥාවක්. කවදාකවත් නැති සංඥාවක් සක්කෝ කියන සංඥාවක් එන්නේ නැහැ. සක්කෝ කියන සංඥාව ගන්න නම් මේ රූප විතක්ක දැන් තියෙනවා. මේ රූප විතක්ක වල මේ වචන දෙඩමල කිරීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා දකින්න මොහොතක් පාස රූපය විශේෂය වෙන්නා වූ රූප විතක් පිළිබඳව එළඹ සිටි සීයෙන් ඉන්නවන ะ. ශබ්ද විශේෂය වෙන්නා වූ ඒ ශබ්ද විතක්ක මේ ගන්ධ, රස, පොට්ටබ්බ ආදී ඒ ඒ ධර්ම පිළිබඳව පහළ වෙනා වූ විතක්ක පිළිබඳව සැලකිල්ලෙන් ගත කරනවා නම් ප්‍රධාන වශයෙන් සිදුවෙන තමයි ඒ පුද්ගලයා තුළින් සබ්බ පාපස්සා කරනන් කිසිම අකුසලයක් සිදු වෙන්නේ මේක පුරුදු වෙනකොට තමයි කුසලස්ස උපසම්පදා මේක දක්ෂතාවයේ පුරුදු වෙනවා අහන වෙලාවෙම අහන තද්දේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන බලනවා වෙනුවට මම දැන් අහනවා ඒ අහන සද්දේ විශේෂ මගේ දැන් ඔන්න විතක්ක පහළ වෙන්න පුළුවන් ඒක වුණොත් මම දොඩමළු වෙනවා කාම ව්‍යාපාද විහිංසා අවීතා විතක්ක වල යට වෙනවා තණ්හාව පාල වෙනවා බැඳෙනවා ඒක නිසා ඒ සියලුම වැඩ පිළිවෙල නියපොත්තෙන් කරලා දාන්න නම් ඇහෙනකොටම ඇහිම පිළිබඳ උණු උණු වීම සතුටක්. ඊගාට ගඳක් බලන වෙලාවක රසක් බලන වෙලාවට පහසක් ලබන වෙලාවකට ඒ එනකොටම මේ සෑම දෙයක් පිළිබඳව වැඩපිළිවෙල සංස්කාර බවටපත් වෙනකොට මේ විතක්ක විචාර කියන දෙක එක ගෑවිලා යනවා. ආන්න එතන අපි සැලකිල්ලක් තිබ්බනම් දොර මුරක මුරකාරෙක් දොරටු පාලෙක් තිබ්බනම් එතකොට අපි කියුවා අර ප්‍රපංච සංඥා සංඛාවකයන් ඉතල නතර කරගන්න පුළුවන්. හැබැයි අර වචනේ නතර කිරීම, කය ක්‍රියා නතර කිරීම ආදී ගොරෝසු වැඩ පිළිවෙල වල පිළිපඳවවත් නිවිදි කියන වීතික්කම කෙලස් පිළිපඳවවත් ශික්ෂණයක්, ඉක්මීමක්, සීලයක්, ඉන්දිය සංවරයක් නැති කෙනාට මේ සියුම් දේවල් කරන්න බෑ. මේ සියුම් දේවල් කරන්න නම් ඊට ඉස්සෙල්ලා ඒ වීතික මට්ටමේ ඒවා අපි නිකන් සමාජයට හිංසා කරන අනුන්ට Tamanට හිංසා කරන මට්ටම නතර කරනවා. ඒකත් ආයාසයෙන් කෙරෙන්න. ඒ කරලා ඊගාව මට්ටම දැක ගන්නට මේ කෙලෙස් පහළ වෙනකොටම දැක ගන්න මේ විතක්ක පිළිබඳව තැහෙන අවබෝධිකින් ඉන්නවා. ඒකෙන් තමයි මන්ද පිළික සූත්‍රයේ සඳහන් කරනවා යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. යං පපංචේති සතෝ නිදානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේ අපි හැට රූපයක් එළඹිච්ච වෙලාව මුල් කරගෙන තමයි මේ නිරෝධ සත්‍ය පිළිබඳව විස්තර කරන්න පටන් ගත්තේ. හැටියෙන්කොට බොහොම සෞඛ්‍ය සම්පන්න ඒකට පේන රූපයක් ආලෝකයක් තියෙන්න ඕනේ. මේ දෙක එකතු වෙනකොටම අපි අනිකුත් ඉන්ද්‍රියන් කෙරෙහි විසිරී තිබුණ හිත වහාම ඇහැට එන්න ඕනේ. එතකොට ඔන්න ස්පර්ශය කියන চৈতසිකේ පහළ. චක්කුන්ත පටිච්ච රූපේත උත්පදිත චක්කු විඤ්ඤාණය. මේ තුන එකතු වෙනවත් එක්කම අපි ඒකට කියන්නේ මානසික চৈতසික ධර්ම වශයෙන් ස්පර්ශය පහළ වුණා. දෙක එකට එකතු වුණා යා වුණා. තින්නම් සංගති පස්සෝ. ඇහැත් ඇරිලා තියෙන තාක්කල් රූපත් වෙන තාක්කල් හිතේ හිත ඇහිම දකින්න හිතන පහළ වෙන තාක්කල් අපි දැකීම කියන ස්පර්ශය ලබනවා. මේ ස්පර්ශයෙන් පස්සේ තමයි අපිට මේ රූපය පිළිබඳ වින්දනයක් පහළ වෙන්නේ. කොහොඳයි නරකයි නැත්නම් හොඳ නරක දෙක අතර වෙනවා. ඒ ඉන්දිය මේ භාවනා සූත්‍රයේ සඳහන් කරන උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපං උපපජ්ජති මනාපං. ඔච්චරයි ඒක පහළ වෙන්න පුළුවන්. යම් වේදේති තං සංජාන. යමක් ඉඳගත්තට පස්සේ ඔන්න අපි ලකුණක් තියාගන්න. මේ රූපේ නම් දකින්න වාටි. දැක්කා මගේ ඇහැ පින් කරලා තිබුණා. කියලා ඒ රූප විදිබඳව අපි සංඥාවක් ගන්නවා සුබ නිත්‍යයි. සුඛයි. ආත්ම සංඥාවක් ඒ රූපේ නම් හොඳයි. අන්න අමනාප රූපයක් දැක්කම ඉතින් මේක පිළිබඳව අපි අසුභ වශයෙන්, නරක වශයෙන්, නොදකින් වශයෙන්, නොපතන් වශයෙන් සංඥාවක් ගන්න. මෙන්න මේ සංඥාව ගන්න තැනින් එහාට සා මෙහාට විශාල පරිවර්තනයක් අපි ධාර්මිකව තේරුම් අපි දකින රූපයක් ඇහත් එහි පාර වෙන හිතත් නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පරමාර්ථ ධර්මමයි පටිච්ච සමුප්පන්න. නමුත් අපි අර ගන්න සංඥාව ඒකාන්තයෙන්ම නිට්ටයයි සුඛයි සුභයි. සංඥාවක් බවට පත් කරගන්න නැතුව කවමදාකවත් මතකයට යන්න දෙයක් නැහැ. සතුරු කබඩාවෙන්තර ඒක සංඥාගත වෙච්ච. මේ සංඥාවයි අපි හිතේ තියාගෙන ඉන්නේ අනිවාර්යයෙන් මේත් එක්කම අපි දකපු හැම රූපයක් පිළිබඳව නිත්‍ය භාව, සුඛ භාව, සුභ භාව, ආත්ම භාව හිතේ තැන්පතුවත් එක්ක අනිවාර්යයෙන්ම නිදාගත වෙනවා. මේක මොලේ පිළිබඳ විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වල පෙන්නලා තියෙනවා. යම් යම් වෙලාවල් වලට යම් යම් තැන්වලට මධ්‍යම ප්‍රමාණයේ විදුලි ප්‍රතික්‍රියාවක් නැත්නම් විදුලි සංඥාවක් නැත්නම් විදුලි ඇනවුමක් කළොත් ඒ පුද්ගලයාට තමන්ගේ අතීත මතක ඉතාමත්ම සජීවීව පේන්න පටන් ගන්නවා. ඒ සංඥාව ඕනෙම දවසක ඒ තැනටම ඒ ප්‍රමාණයම දුන්නොත් අර මතකයේ අර විදියටම සජීවීව මතුවෙන බව නැවත නැවත ඒ ඒකාකාර සංඥාවල් දීමේ තේරුම් කරලා තියෙනවා. සංඥාව විදුලි සංඥාව යන තාක්කල් අර මතකයේ සජීවීව සංඥාව අයින් කරපු ගමන් ඒ මතකයේ තිබුණු තැනටම ආය ඇතිලා ආය සංඥාව තුන විතුලි වේගයක් දුන ආන්නර මතකේ මතුවලා යනවා. ඒ මතකයේ කවමදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා එකමයි ස්ථිරවම තමයි තියෙන්නේ. නිත්‍යමයි හිතේ. ඒ කියන්නේ කවදාකවත් වෙච්ච හිතේ නෙවෙයි මතකේ තියෙන්නේ. මතකේ තියෙන්නේ Tamanට මතක තියාගන්න හොඳයි ගත්ත නිමිති ටික. සලකුණු ටික. ඒ සලකුණු ටික අපි නැවත බලනකොට අනිවාර්යයෙන්ම අපිට පේන්නේ තිබ්බ දේම වාගේ. ඒ මොකද ඒ තිබ්බ දේ Tamange ප්‍රිය කොටස, මනාප කොටස, රුචි කොටසයි අපේ හිතේ රඳින්නේ. ඉතින් අභාග්‍යයකට වගේ ඒ සිද්ධිය දැකම තව කෙනෙක් මතක තියාගියොත් එයා මතක තියාගන්නේ ඒ ටික නෙවෙයි. එයා මතක තියාගන්නේ Tamange රුචියට මනාපයට ගැළපෙන දේ. ඒක නිසා දෙන්නගේ මතකයේ අවදි කළොත් පසු සිද්ධියක සාක්ෂියක් වශයෙන් හෝ කට උත්තරයක් වශයෙන් ඉන්නත් දෙන්න hina වෙන්න ඉඩ තියෙනවා ආගෙන ඉන්න කට ඊට වැඩි hina වෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ සංඥාව තමයි සංස්කාරයෙන් පදරන්නේ කවදාකවත් ඇත්ත සිද්ධිය නෙවෙයි ඒ නිසා අතීතය පිළිබඳව සහ අනාගත පිළිබඳව කතා කිරීම හීනයක් තමයි නමුත් මේකට ඕන කෙනෙක් විරුද්ධව නැගී හිටින්න පුළුවන් තමන්ට විරුද්ධව තමන් නැගී හිටින්න පුළුවන් කවදා හෝ සිද්ධියක් 100 100ක් දකිනවා මේ සංඥාවේ අත්‍යවශ්‍ය අංගයක් තමයි සිද්ධියක් අපි කවදාවත් 100ක් නොදැකි. ඒක උගාක් විස්තර වෙනවා. විස්තර කරනවා මේ චිත්ත වීදි පිළිබඳ ඔය කියන තුවාවල ඒ පෙන්වන පළවෙනි චිත්ත වීදියේදී අනිවාර්යයෙන්ම ඒ රූප සංඛාණයේ ඇහෙන් ලබා ගත්තට දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත වීදි ඔක්කොම දුවන්නේ මනෝද්වාරයේ අරගත්ත සංඥාව මත. ඒ පුද්ගලයා ඇහත් කරගෙන කටත් කරගෙන බලා ඉන්න වගේ පේනවා. නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ඇහි නෙවෙයි සිටි. මේ සිද්ධි සේරම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ඒ පුද්ගලයා මේ සේරම එකම මලකට දාගන්නේ මම දැක්කා කියලා. ඇත්තටම දැක්කේ එක චිත්ත වීජයකට සම්බන්ධ කොටස පමණයි චිත්තක්ෂණ ප්‍රදේශය පමණයි. අනිත් සේරම මනෝ වීජයේ මනෝද්වාරයේ සිද්ධ වෙන දේවල්. මේ සේරම එක මලකට දාගත්තට පස්සේ තමන්ගේ රුචි අනුව හිතාගත්ත දේවල් පහෙන් හතරක් කියනවා දැක්ක දේ එකයි ඒක 100%ක් නැති නිසා ඒක පට වෙලා පැත්තකට යනවා අර හිතාගත්ත දේ හිතේ හිතෙනවා මේක මත ඉඳගෙන තමයි අපි කලකෝ හදා මේක මත ඉඳගෙන අපි සංස්කාර කරන්නේ ඔන්න ඔය සංස්කාර වලින් තමයි මේ විතක්කේ පහළ වෙන්නේ මේ විතක්කේ අපි කොච්චර දෝ නැවත නැවතත් හැපි හැපි සාක්ෂි දෙමින් ඔළුවේ අත තියලා සුද්ධ පොතේ සුද්ධ ග්‍රන්ථයේ අත තියලා සාක්ෂි වෙලා කියනවා මම නම් කියන්නේ ඇත්තමයි ඇත්ත සිද්ධි වෙච්ච සිද්ධින් කියලා තමයි කියන්නේ. මොකද මේ තරම විචිත්‍රයි පුතඥයාගේ හිත. ඒ නිසා අහකට බලාගෙන ඉන්න කෙනාට බුදු වෙන්න ඕනේ නෑ නිවන් දකින්න ඕනේ නෑ භාවනා කරන්න ඕනේ. අනේ මේ මිනිස්යාට ඉස්සෙල්ලා බොහොම ඡායත මේ සිද්ධිය දැක්කා. දැක්කා කියලා හිතේට ගත්ත ගම නිමිත්ත කරගත්ත ගම නිමිත්ත කියන්නේ ඒකාන්තයෙන්ම ඉස්තිර කිරීමක් නේ. නිත්‍ය කර ගැනීම, සුඛ කර ගැනීම, සුභ කර ගැනීම. නිමිත්තෙන් එහාට සංඥා ගැනීමෙන් එහාට ඇතිවෙනා වූ සංස්කාර විතක්ක විකාර ආදී සියල්ලම පුදුමාකාර විදිහට අපේ හිතමනාවක් මිස සත්‍යයේ ප්‍රත්‍යක්ෂයෙන්. මේ නිසා සර්වචන් වහන්සේ පෙන්ව දෙනවා මෙන්න මෙවැනි විතක්ක පහළ වෙන්නේ අපි ගත්ත සංඥාවක යම් යම් සංජානාති නැත්තම් විතක්කේ. කියමක් අපි සංජානනී කරාන සංඥා ලකුණු ගත්තන ඒකයි අපි විතක්කනේ කරන කවදාකවත් ඇත්ත මත නෙවෙයි වෙච්ච දීති මත නෙවෙයි. මොකද වෙච්ච දීතිය ඔච්චර වෙලා හිටින්නේ නැහැ. ඕම ශීඝ්‍රේ යන. ඒ ශීඝ්‍රේ යන්නේකමද ගත්ත ලකුණ තියෙනවනේ. අපි තියාගත්ත අඩයාලන, අපි තියාගත්ත ආර්ධය, අපි තියාගත්ත සලකුණේ අන්නේ සලකුණ මත අපි විතක්ක කරනවා යම් විතක්කේති සම්පපංචේති. ඒ විතක්කනේ මත ඉඳගෙන කතා බාහුල්‍යයට දොඩමළු භාවයකට වැටෙනවා. යම් පపంచේති යම් විතක්කේ සම් පపంచේති තතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ ඊට පස්සේ පුද්ගලයාට අර දැක්කේ කබරයා වුණ තලබයා කියන ප්‍රපංච සංඥාව තමම ඇති කරගත්ත ආ වූ මේ මනෝ විකාර වලින් විචක්‍රමණය වෙන්නේ කියනවා විචක්‍රමය වෙනවා සමුදාචරಂತಿ කියලා කියන්නේ යට කරගෙන යනවා ගහගෙන යනවා ඒක නිසා කොච්චර සතුටෙක් දැක්කත් තමංගේ මිතුරු සංඥාවක් ඇති වුණා නම් මේ පුද්ගලයා සතුට වෙන්නේ නැහැ කොච්චර මිත්‍රෙක් දැක්කත් සතුට සංඥාවක් ඇති වුණා නම් මිත්‍රෙක් වෙන්නේ නැහැ. ඇමරිකාවේදී පෙන්ලා දෙලා තිබුණා මේක පෙන්වන්නට සීක්‍රෙන් වෙනස් වෙන රූප රාමු රාශියක්. ඒ රූප රාමු රාශියේ එක හැම තැනකදීම සුදු මිනිහා හැමෝටම උදව් කරන කරුණාවන්ත මෛත්‍රී සහගත කෙනෙක් විදිහට රූප රාමු රාශියක්. කල්පිනියාගේ රූප තියෙනවා මේ මනුස්සයා ම්ලේච්චයි නරක වැඩ කරනවා, හත වැඩ කරනවා. ඒ වගේම එකින් එක කලවම් කරලා රාශිය දෝරේ ගන්න. ගන්න ගන්න එක රූපරාමයක් තිබිලා තියෙනවා. සුදු මිනිස්සෙක් තුවක්කුවක් අරගෙන මිනිස්සුන් හරි කාට හරි වෙලි කියන. ඉතින් මේක සුද්ධන්න මේක පෙන්නලා ආපුවාම ඒගොල්ලෝ මේ සෑම රූපරාමයක වේගයන් දිහා බලන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කියනවා. හරිනේ අපි කියන්නේ ඕකනේ සුද්ධා ළමයි හැදියාවක් කියනවා. මනුස්සකම තියෙන උගතර සංස්කෘතියක් තියෙන මේකත් තේනවනේ මුළු පුරාම එහෙම නැත්නම් අනුපකාර කරන උදව් කරනවා මේ කොච්චර හොඳ සාධාන රූපරාම රාශියක්. ඒවත් ආර එක රූපරාමවත් තුන රුද්දෙක් විසින් කවුරු හරි අපේ මරණ ඒක දකින්නෙත් නෑ දැක්කත් ඒ මනසයි කියෝ කවුරු හරි ඇයි මේක තිබුණා නේද මේ මේ ප්‍රාණඝාතය නැහැ නේ ඒක කලු මනසෙක් කිසි හේතුවක් තිබේ කලු මනසෙක් අද මොන්නම කාලෙකින් කිව්වත් එමස පිළිගන්න මේ කලු මනසෙකට දුන්නොත් ඇමරිකාව ජීවත් වෙන මේ මනසයා කියන්නේ මොකද්ද සුද්ධ පෙනුමට වැඩි හරියක් හොඳ වැඩ කරාට ඌ තමයි සතුටු. දැක්කනේ තුවක්වත් යන වෙලෙ. ඒ විදිහට පේනවා. ඒ මොකද මේ කලින් ගත්ත සංඥාවේ හැටියටයි අපි සුද්ධ සුදුයි. කල්ලත් ම්ලේච්ච. උන්ව කල්පනායෙන් බැලුවොත් එක જાතියක් බලන්න. මේක දැකලා තියෙනවා යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි මාර්ග ඥානෙ ලැබුණා නම් ඊට පස්සේ එවැනි පුද්ගලයෙකුට ඒකේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන රූප රාමු තිබුණ එක එකක් වෙන්කොට දැනගැනීමේ ශක්තිය තියෙන කරා පරිච්ඡේද ඥානෙ. කවදා ආකාශ සුද්ධ ළඟ තුවක් තිබ්බද කල ළඟ සුද්ධත්ව තිබුණද කියලා සුද්ධගෙන් අතර කල්ල අතර තුවක්ව දෙන්න තරම් අපේ හිත ප්‍රපංච කරන්න දෙන්නේ. ප්‍රපංච කරනවා නම් ඒක තමයි hina වෙන තරමට දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපේ හිත කොච්චර අකමැතිද අපි කැමති දේ නරක පේනවා දකින්න. මෙන්න මෙතන මේ ආගමයි ධර්මයයි වෙන් කරන එක පිළිබඳව මගේ පුංචි කාලේ ඉඳලා මගේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. ආගමිකයි සඳහන් කරන ඇත්තෝ මේක හොඳයි කියලා පෙන්වන්න හදනකොට මේ කරන සැරසීම, මේ කරන අඳුර, මේ කරන කියාපෑම් ඔක්කොම සංස්කාරණේ ඔක්කොම සංසාරෙන්නේ. ඊයත් හිතනවා අනු ඉදිරිපිට හොඳට හැදිරෙන්න ඕනේ කියලා. ඇත්ත ඒක හොඳයි, ලේ ධාතු පිච්චෙන්නේ නැති එක හොඳයි, ප්‍රෙෂර් එක බහින්න හොඳයි. නමුත් කවදා හරි ඒ කරන මනසට දැනගන්න බෑ මේ කරන්නේ රඟපෑමක් කියලා. මේක තේරුම් ගත්තේ නැත්නම් අර මත පුදුමාකාර කරකැවිල වැටෙන්නේ මේ ප්‍රපංච සමුදාය. මේ රඟපාන රඟපාන අන්තිමට අපි අපිට මුණ දෙන්න වෙනවනේ විතක්ක ਵਿਚාර ගැන බලනකොට ඒක නිසා ඒ තාමත්ම අකමැත්තෙන් නමුත් සමහරට ආගමට විරුද්ධ නමුත් මම මේ පුතේක ගත්ත තීන්දුව තමයි මගේ වැරද්දක් තියෙනවා කරුණාකර ප්‍රභූවරයන් ඉදිරියට දීක මතු වේවා මොකද මට බෑ මේක තවදුරටත් මේක ඇදගෙන යන්න කාගේ හරි පිළිසරණි ඒ දුක ඒ අඩුපාඩු මතුවෙලා අනේ මට ගහලා හරි හදායි මට බුදුහාමුදුරන්ට වැඩි වටිනව නොපෙනේ ඒ ගහන මිනිසයා ඒ මොකද මගේ අඩුපාඩු මට පේන්නේ ඒ සබහා ගෞරවේ හෝ වෙන මොනවා තිබුණත් මගේ අඩුපාඩු අදා ගන්න පුළුවන් නම් මට අර දීපංකර පාද මූලයේ රුමින්ද කාපටය ළඟ වැටුණා වගේ මගේ ඇඟ දිග ඇරලා දෙන්න පුළුවන් කරුණාව කරලා මගෙන් උඩට වෙලා එහාට මෙන්න මේ කොටස අද පුදුමාකාර විදිහට මේ ආගම පැත්තේ අමුතු ආලප්පන ලාලප්පන කරලා වහන්න හරි. කොහොම කෙරුවක්වත් කුෂ්ඨ රෝගියාට වැළඳුම් ඇඳුවාට වැඩක් නැහැ. ලස්සන ඉන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර පිළිබඳව ගැඹුරට යන කෙනා අනිවාර්යයෙන්ම අර මුලින් කරපු දේ මතක් කරපු දේ මතක් කරන්න ඕනේ. මේ තෘෂ්ණාව පහළ වෙනකොටම ඒ විතක්කය එලිපිට වේවා, පිළිසිත ඉදිරිපිට වේවා, බුදුන් ඉදිරිපිට වේවා, දේවදත්ත ඉදිරිපිට වේවා, නින්දදී වේවා දැක ගන්නයි ප්‍රාර්ථනා කරන්න තියෙන හංගන්න ගන්න. අවදාක කාටවත් කියන්නත් එපා. ඔබ හංගලා වසංගලා කරන්න පුළුවන් දේවල්. ඒක නිසා මේ අර කාතාවේදී හරුවචනාංශයේ යක්ෂයාට අර විදිහට යක්ෂ උත්තරය දීලා යේනං පජානාති සතෝ නිදානං තේනං විනෝදේති කිමෝහි යක්ඛ යක්ෂාඹ දැනගනි යම් කිසි කෙනෙක් මේකේ නිදානේ දැනගත්තා නම් ඌ එතන මේක ප්‍රහාණය කරනවා කියන්නේ. ඒක අවශ්‍ය කරලා තියෙන්නේ මේ රූප විතක්කේ පව අන්නර විද්‍යේ ගත්ත සංඥාවක් මත ඉරගෙනයි ගොඩ නැගෙන්නේ මේකත් සංස්කාරයක් මේ සංස්කාරය හදාගෙන තියෙන්නේ කතරගොයා තලගොයා කරගන්නයි කන්දයි. ඒ රූප විතක්ක මට්ටමේම කෙලෙසලා තියෙන්න පුළුවන් වචනේ ගැන කුමන කතාවක්ද. වචනේ කියනකොට ඒකේ කෙලෙස් පරිත භාවයේ වැగిරෙන සුළුයි. දෝරේ ගලන සුළුයි. මේක ඕ භාවනා කරන්නේ නැති කෙනෙකුට තියෙනවා. නමුත් කවදාකවත් රූප විතක්ක මට්ටමේදී මේක අල්ලා ගන්න නම් බෑ. අර සෝත දිබ්බසෝත ඥානය ඇති කෙනෙකුට හැරෙයි. දිබ්බසෝත ඥානය තියෙන කෙනාට බෑ ආර්යයන් වහන්සේනමක් වුණොත් විතරක් මේක කෙලෙස් පැත්ත දකින්න. නැත්තම් කෙලෙස් දකින්නේ නැහැ. දිබ්බසෝත ගන්න පුළුවන් අභිඥාවක්. නමුත් තමන්ද පුළුවන් තිබ්බොත් නැති වුණත් අභිඥා නැති වුණත් මෙන්න මේ විතක්ක මට්ටමේම අපේ මේ ක්‍රියා වැඩ පිළිවෙල මුහුම් වැටෙනවා කුණු වෙනවා නාස්ති වෙනවා නිසා විතක්කේ වශයෙන්ම දැක ගන්න ලැබේවා කියන මට්ටමින් බලන කෙනාට නම් කවදාකවත් මම හිතන්නේ මේක කුසල පක්ෂයේ ඉඳන් හම් වෙයි කියලා. දකින්න හරියක් දකින්න කුසල පක්ෂයේ. ඒ මොකද දවසකට 15 විතක්ක වලින් 99.99999ක්ම අකුසල විතක්ක. කුසල විතක්ක කියලා කියන්නේ විතක්ක නැතිවම. මුගලදෙනෙක් හිතන මේ බුදු ගුණ ගැන කතා කරනකොට මේ 15 වෙනි විතක්ක හොඳයි කියලා. ඒ සංස්කාරනේ. ඒකට කියන්නේ කුසල අකුඤ්ඤාවි සංකාර. ඒ සංකාරයයි. අපුඤ්ඤාවි සංකාර, කුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤ කියලා කියන්නේ නොතැලෙන දේ විතක්ක කියන කම්පන චංචල නැහැ. අන්න ඒක තමයි අපිට ගන්න පුළුවන් කුසලයේ කියලා ඒ අවිතක්ක සමාධිය කියලා හරවචනන්ද පෙන්නනවා රූප විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ තුන බහුල. සමහන් ලෝකයා ගත්තොත් ක්‍රම දෙකක් උන්වන්ට පෙන්න එකක් සතිපට්ඨාන දෙක මේ අවිතක්ක සමාධිය කියලා කරන්නේ. අවිතක්ක සමාධිය කියලා කියන්නේ හිත චූෂ්ණීව. කියාගන්න බැරුව යන අරමුණ තියනවාද නැද්ද දන්නේ. වචනේ කරගන්න බෑ, කතා කරගන්න බෑ, සංවේදනය කරන්න බෑ. නමුත් මම දන්නවා මෙතෙන් එනකම් ආවේ සතියෙන්. මෙතෙන් දෙනකම් ආවේ සමාධියෙන්. මේ විතර මේ අරමුණ මේ කල්ලාතුමට හොඳට පෙනුණා. ඒකේ මට පිම්බින අවස්ථාව හැටින අවස්ථාව වෙන් කළ දක්න තරමට මම හොඳට දැක්කා. නැත්තම් ආස්වාදයේ ප්‍රස්වාදයේ වෙන් කරන තරමට මම දැක්කා. මම තියෙන පහර දකුණ තියෙන දකුණු පා පහරට වඩා වෙන් කර දක්න විදිහට දැක්කා. නමුත් හොඳට භාවනාව යනකොට ඒ දකුණ වම අතර වෙනස යාගන්න බැරි තත්යකට සමාන වෙනවා. ආස්වාද ප්‍රසාර දෙක තුනී වෙලා සිවුම් වෙලා කියාගන්න බෑ කියන්නේ විතක්කවත් පහළ වෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. කියන්නේ කොහොමද? ඒ පහළ වෙන ඉඳලා පවා තමයි භාවනාවට බාධා ස්වරූපයෙන් පහළ වෙන්නේ. ඒ වෙලාවදී මතක් කරන අඩු ගන්න අරමුණ මෙනෙහි කරන්න කර්මාවක් හිත කලබල කරන්නේ නැහැ. ඒ මොකද මේ අවිතක්ක සමාධිය වැඩෙන්න ආරින්ද වැඩුණොත් ඒ පුද්ගලයා තුළ කවදාකවත් ආයේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේන් කවිතක්ක උට ඉඩක් නැහැ. මේ විතක්ක අවිතක්ක සමාධිය බාධා කරගෙන මෙනෙහි කිරීම හෝ වෙන මානසිකාර පවත්තන්න ගියොත් ඒක අර නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටවල අහන වගේ නිින්ද යනවාද කියලා. මේක තාමත් දක්ෂ යෝගාවචරය වෙකින් අවස්ථානුකූලව කළ යුත්තක් නිසා බුදුරයට බෑ ගෝලයා වෙනුවෙන් භාවනා කරන්න. බුදුරයට පුළුවන් මේක මතක් කරලා දෙන්න. යම් වෙලාවක විශේෂ මේක විපස්සනා අවස්ථාවක් තමන් ගත්ත අරමුණේ ප්‍රධාන පල් දෙක ආසද පස්සාක ඉන්දින හැකිලීම වම දකුණ හැම ලෝක හැම දෙයක්මගේ පල් දෙකක් තියෙනවා. අන්නේ දෙක අතර මායිම කඩලයක්. මරියාදාව බිඳිලයක්. දෙක වෙන් කරගන්න බැරි වෙනවා. මෙන්න මෙතෙන්දී තමයි හුඟව දෙනෙක් හොල්මන් වෙන්නේ මොකද මෙතෙක් කල් බොහොම ආසාවෙන් අදගෙන ගිය හොඳ නරක දෙක නැති. හොඳ නරක තුල ගිය වෙලා යනවා නරක හොඳ තුල ගිය වෙලා යනවා ඒ දෙක ගිය වීමෙන්මයි උපේක්ෂා පහළ වෙන්නේ උපේක්ෂාවට පමණයි අවිද්‍යාව තේ. අවිද්‍යාව දැකීමමයි විද්‍යාව කියන්නේ. ඉතින් තා හුඟක් ඔය සැලසුම් කාර්යෝ බලාපොරොත්තු අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතක නැත්තු අර අරමුණ දිහා වේගෙන යනකොටම අරමුණ යත්තා වූ අර සංඥා ගැළවිලා ඒ මත සංස්කාර කරන්න බැරි ඒක ගුරුවරයාට කියන්නේ කොහොමද කියන තරමටම කතා කරගන්න බැරි මට්ටමටමපත් වෙනකොට කලකොල වෙන ගතියක් තියෙනවා. නැවතත් එක්ක පිම්බීම ඇකිලිම හෝ කුම්බල හකුල්ල හෝ බලන්න ගන්න. ආස්වාද ප්‍රසවාසයේ නයි කුම්බන්නාදී කුම්බල ගන්න බෑ. වම දකුණ ඔක්කු වගේ කකුල් උසු සැරිදින්න පටන් ගන්නවා. නමුත් ඇත්තට මේ වෙලාවේ මනසගේ ප්‍රකෘති ගමන ඇවිල්ලා තියෙනවා. ප්‍රකෘති ආනාපාන සිතුවිල්ල තියෙන ප්‍රකෘති පිම්බීම ඇකිලිම ඇවිල්ලා තියෙනවා. ආන්නේ වෙලාදී පහළ වෙන සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය. කිසිම නිමිත්තක් ගන්න බෑ. ඉතින් අර තද නිමිති ගණනෙන් ජීවත් වෙච්ච කුමාර රස විඳගෙන ජීවත් වෙච්ච නිත්‍ය සංඥා ජීවත් වෙච්ච කෙනාට මේක ඉච්ඡා සංගතයක් වාටපත් වෙනවා. අර වමන යන ඉතල වක්කාර ගතියකට එන්නේ, ක්ලාන්ත ගතියට එන්නේ, ආන් මේ වගේ වෙන්න පටන් ගන්නවා. කියන්න හොඳක් නැහැ කියලා හිතනවා. මොකද හිතුවේ නැහැ කවදාකවත් භාවනා කරලා මේ වගේ දෙයක් අපිට මුහුණ දෙන්න වෙයි කියලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා නම් අම්මා මුත්තාගේවත් පිළිගන්නේ නැහැ. ඉතින් කොච්චර කල් සංසාරේ මේ විතක්කයාගේ නැත්නම් මේ නිමිති මාර්ගයෙන් සංස්කාර මාර්ගයෙන් විතක්ක මාර්ගයෙන් අපි මේ පෙන්වන්න හදන මේ සාතෝප ලෝකේ මේ සතහන් ආකාරයක නැති වෙච්ච අංග කොච්චරක් කලවන්නේ පිටුවැදනයි කියන එක බොහෝම අතලං නමුත් මේකේ තියෙන පිස්සුව ටික ටික ටික ටික හදලා පිස්සුවට පුරුදු වෙනවා පුරුදු වුණාට පස්සේ Taman තුල වාචී සංස්කාර නැති වුණාට කාය සංකාර නැති වුණාට මනෝ සංකාර නැති වුණාට එnde ende ende ende ඒ විශේෂයි නොසලෙන ගහක් වගේ ගලක් වගේ තාපසයක් වගේ ගල් බමුණෙක් වගේ නිසංසල වෙන්න උත්සාහ කරනවා එතකොට අපිට කුප්පණ જાති පිප්පිලි જાති කොච්චර කුප්පණ්ඩාවක් නොපිපීසිතීම අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා අරවත්තනන්ද ධම්මචක්ක සූත්‍රය දේශනා කළේ මම හිත ආයෙ කිපෙන්නේ නැහැ මේ එනකොට නම් මෙතෙන්ට යනකොට නම් යෝගාවචරයාට යම් ප්‍රදේශයකට මේ විචක්්‍යාගේ වැඩ පිළිවෙල. මේ විචක්ක නිසා විචාර කරන හැටි, ඒ විචාර නිසා අපි කතා බාහුල්‍යයට හිත ඇතුලේ තනිත තනියම දොඩමළු වෙන ගතිය ඇතිවීම පිළිබඳව සෑහෙන විස්තර දැක් ගන්න පුළුවන් වුණාට පස්සේ මෙන්න මේ අරමුණේ පළු දෙක එකිනෙකට යා වෙනකොට භාවනාව හොඳයි, දිගට යන්න ඕනේ මම වෙනතට වැඩි සතුටක් වෙන්න ඕනේ කියන පෞෂත්වය ඇති වෙනවා. හැබැයි ඉතාමත් පැහැදිලි ප්‍රකාශනයක් කරන්න පුළුවන් මේ தත්ත්වෙට කෙනෙක් ඉතාම ලේසියෙන් ගෙන්න පුළුවන්. මොකද මේක ඒත්තු කරලා දෙන්නයි අමාරු. ඒ තරමටම මේ විතක්කයට කැමතියි. විතක්කේ කියන කෙනා හරියට ඉර දෙඳලා වෙන් කරලා මේ හොඳය, මේ නරකය, මේ මගය ආදි වශයෙන් ඒ කියන ලයිස්ට් එකට ගෙලීමට උතුමාකාර බැඳි